This the second part of the talk. You listened before. The long talk was split for the convenience of listening. ප්‍රතිපදා ඥාන දර්ශනය. ඊට පස්සේ ඥාන දර්ශන සුද්ධිය කියලා කියන්නේ ඌදී ඌ හැටියට ඇත්ත ඇති හැටියම පෙනේ. ඒ පෙනීම නිසා කලකිරෙනවා කලකිරලා නොවැළෙනවා නොවැළිලා කෙලතුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මනස මිදෙනවා. මිදුණා මිදුණා කියලා නෝනේනවා. මේ ත්‍රි ශික්ෂාව හරහා වැඩෙන්නේ සත්‍ය විසුද්ධිය. හැබැයි ඒක අනුක්‍රමයි. මේ වගේ. අපි කොච්චර සමාධි වඩන්න හැදුවත් කොච්චර නෝනින් බැලුවත් ඉස්සෙල්ල හැදෙන්නේ අපි කය වචනේ වැරදි කරෙන්න තියෙන මට්ටම හදනවා ඉස්සෙල්ල. වැරදි නොකරන මට්ටමට හදලා ඉවර වෙලාමයි කයින් කරන වැරදි ටික වෙන්නේ නැති තත්ත්වයට පත් කරලවමයි ඊට සමාධිය වෙන්නේ. ඊට කිසිදු වෙන්නේ මිසක. අපි සමාධි වඩන්න කියලා මෙහෙන් කොච්චර කෙරුවා. හත්ෙන් දෙකල කොච්චර ඉදර්ශනා කිව්වා. ඕක තමයි ක්‍රමේ. නමුත් පිරෙන්නේ මෙහෙම. එන්නේ කය වචෙන් දෙකෙන් වැරදි කෙරෙන්න තියෙන ක්‍රමේ නතර කළා. මේකයි ගමන් මඟ කියලා ඔගොල්ලෝ හොඳට දැනගෙන එතකොට අතනදී දැන් අනිත් පාඩම ඒ අනිත් පාඩම කියලා තියෙන මොකක් වෙන පරිගහ මතක් කරගන්න. සාසන පස්තාමේදී පද 9ක් අකුසල පැත්ත වජනය කළා කිව්වා. ඒ අකුසල පැත්ත ටික සහ එක පරිශෝධනය කරන ආකාරයම උත්ෙන්නේ විදුලයක නිවරට හේතුව ඇති. ඊට පස්සේ මේ පද නමය කොතනක කොතනක සූත්‍රයක වේවා ගාථාක වේවා කියනවා දැක්කත් ඒකෙන් හඳුනා ගන්නවා මේ දුක්ඛ සමුදය සත්‍ය ඉතල තියෙන්නේ කියලා මොනින් සිහි කළා අරගෙන මේ විදිහට කටයුතු කළොත් ජරා මරණ දුකින් මිදෙන්නේ නැහැ කියලා දුක අර්ථ දක්වලා මේ කෙලෙසේ නැත්තම් මේ තණ්හාව නැති කර දවසට දුක නැති වෙනවා ඒ සඳහා මෙන්න මෙහෙම කරන්න කියලා ප්‍රතිපත්තානේ බලනවා. ඉතුරු තුනම නෝනින් ආධාරයෙන් ගත්ත එක වචනේ සමාජයට දැක්කේ. ඊගොට කුසල පක්ෂේ පද නමයක් ගත්තාම සමත විපස්සනා අලෝභ අධි සමෝහ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ නැත්නම් සතර සතිපට්ඨාන මේ පද නමෙන් කුමන හෝ පදයක් සූත්‍රයක හෝ ගාථාවක තියෙනවා දැක්කොත් ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන මාර්ගය මේ විශේෂ මාර්ගයේ වඩනකොට කිසිම වෙලාවක මාර්ගයේ වඩනකොට නිරෝධය පනවන්නේ නැහැ. ඒ තමයි මේ විදිහට මාර්ගයේ වඩනකොට දුක ඇති කරන මේ සංහාව නැති වෙනවා සංහාව නැති වෙලා දුක්ඛ නිරෝධය උගලන්ට සාක්ෂාත් වෙනවා කියලා නිරෝධයේ පෙන්වන්නේ සමුදය දුරු කිරීමෙන් නිරෝධය සාක්ෂාත් වෙන විදිහ මිසක මාර්ගයේ වඩනකොට නිවන ලැබෙනවා කියලා එකක් පෙන්වන්නේ නැහැ හැම වෙලාවෙම මාර්ග දෙක අතර එක අනුදෙනවා ඵල දෙක ලැබෙනවද නොලැබෙනවද කියන එක තියෙන්නේ මාර්ගය මතනේ. දැන් සමුදය සත්‍ය අනුව ගියොත් වෙලා තියෙන්නේ මොකද මේ මාර්ගය නැති නිසා අර මාර්ගයේ ඵලයක්. මේ මාර්ගය ගියොත් අර මාර්ගය නැති වෙන නිසා ඒ ඵලය නැහැ මේ ඵලය හම්බ වෙනවා. තේරුණා නේද? ඒ නිසා හැම වෙලාවෙම අපිට මාර්ග සත්‍යයේ අංගයක් කොතනක හරි දැක්කොත් මාර්ග සත්‍යයේ ඵලය නිවන. හැබැයි නිවන අර්ථ දක්වන්නේ කොහොමද? මේ විදිහට බලනකොට සමත කමඨානක් හෝ වඩයින විදර්ශනා හෝ කරයින මේ සමත විදර්ශනා වශයෙන් වඩනකොට දුක ඇති කරන මේ තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනින් දුක නැති වෙනවා. තණ්හා නිරෝධයෙන් හැම වෙලාවෙම නිරෝධේ පණවනවා මිසක මාර්ගයෙන් කිලිම නිවන කියලා පණවන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එහෙම යන්නේ නැහැ. මාර්ගඵල පෙන්වන්නේ කොහොමද කියලා බලන්න. සමුදය දුරු කරන අර්ථයෙන් නෙමෙයි කියලා බලන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික චතුරාර්ය සත්‍ය මොන සත්‍යදයිද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික සමුදය සත්‍ය. ඔය තුන දුරු වීම ඵලයක්. මොකද්ද? සෝවාන්. ඒකවල සමුදය දුරු වීමෙන්ම ඵලය පනවලා නේද තියෙන්නේ? කාමරාග පටිඝ කියන්නේ චතුරාර්ය සත්‍ය මොකද්ද? මොන සත්‍යද වචනය කරන්නේ? කාමරාග පටික කියන එක චතුරාර්ය සත්‍ය සමුදය සත්‍ය කාමරාග පටික කියන දෙක චතුරාර්ය සත්‍යයි සමුදය සත්‍යයි කාමරාග පටික කියන දෙකේ අඩුකමින් නේද සකදාගාමී කියන පළේ පනවල තියෙන්නේ එතකොට තණ්හාවගේ කෙලෙස් වලදීකම ඵලය පනවලා තියෙන නිසාක වෙන නිවන කියලා 아무තේ එක පනවලා තියෙන්නේ. කාමරාජ පටික නිරෝධේස පහනාය. නිරෝධේස ඉතුරු නොකොට නැති කිරීමෙන් මොකද පනවලා තියෙන්නේ? අනාගත. කාමරාග පටික දෙක ඉතුරු නැතුවම නැති කිරීමේ අනාගාමී පස්ස. කාමරාග පටික කියන දෙක චතුරාර්ය සත්‍ය සත්‍ය ඒක ඉතුරු නැතුවම නැති කිරීමෙන් තමයි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ටික චතුරාර්ය සත්‍ය මොන සත්‍යද වචනය කරන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ටික සම්පූර්ණ නැති වුණාම මොකද ලැබෙන්නේ ආදීහත් ඵලය එතකොට අන්‍ය ඵලය කියන එක තමයි මේ සමුදය දුරු කිරීමෙන් නේද එහෙනම් මේ මාර්ගයේ වඩනකොට හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? සමුදය දුරු කරනවා නිරෝධී සත්‍ය. ඒ විදිහට මෙසක එහෙම නැති වුණොත් අපේ කංගේ ඉන්නේ මෙහෙම ගියාම නිවන අල්ලන්න පුළුවන් වෙයි කියලා මේ පැත්තෙන් දකිනවා හිත් බවක් ශුන්‍යතාවයක් නිවන කියන එකක්. ඒකත් දැන් ලෝකෙට වෙලා තියෙන්නේ අපි මෙන්න හිත වඩ සීලයක පිටලා සමතකමතාවක් වඩවඩ විදර්ශනා කරගෙන යනකොට නිවන අරමුණු කරන්න දෙයි කියලා පුළුවන් කියලා අපි හිතනවා. ඔය දෙල වැරදුනොත් වෙන්නේ. ඒක කිසියම් දෙයක් නැති හිස් බව ශුන්‍යතාවේ අරමුණු කළ හැකි කියලා හිතනවා අපි. ඒක තමයි නිවන කියලා හිතනවා. නමුත් ඒ ශුන්‍යතාවේ සසංකාරිකයි. හිතලයි කරන්නේ. හිතලයි මේ බව අරමුණු කරන්නේ අරමුණු කරන්නා ඉන්නවා. හැම දෙයකින්ම හිස් හිස් බවින් හිස් නැහැ කියලා එකක් ඒකේ හැම දෙයකින්ම හිස් නම් හිස් බව කියලා එකක් කියලා ඉතුරු. ඒ හිස් බව සංකතයි. මේ විඥානයේ ඇතුළු කරන්න පුළුවන් ඒ හිස් බව. කිසිවක් නැහැ කියන කතිය. නැති කිච්ච කියන කතිය. ඒ නිසා ඔය වැරද්දට යන්න බැරි වෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ කළ දහම් වික්මා පෙන්නන්නේ. එතකොට අපි නිකමට කිව්වොත් ඕගොල්ලන්ගේ ජීවිතේම දකින්න. මෙතන ඉන්න ඕගොල්ලන්ට යම් තාක් යම් තාක් බාහිර පුද්ගලයෝ වස්තු කෙරෙහි හිතේ ආශා ගතියක් තියේද ඒ වස්තුව ස්පර්ශ කළොත් දැක්කොත් ලැබුවොත් සතුටු නැහැකි සැපවින්ද හැකි රසවින්ද හැකි වාසනාවක් වගේ Tamanta කියලා දැනෙන තැනකින් මේ බාහිර වස්තු ගැන පුද්ගලයෝ ගැන වටිනාකමක් ආශාවක් දැනෙන කමක් හිතේ තියෙනව නේද? ඔන්න ඔය දැනෙන කම ඉලක්ක කරගන්න. මෙන්න මේ දැනෙන කම හින්දෙන්න කම්ම මේක සීලයක පිළිසලා සමතකමතාවකින් හිත බඩවඩ නොවනින් වැඩි යුතුයි. ඕගලන්ට ඔය දැනෙන ගතිය හිතුණු දවසටයි දුකෙන්නේ. ඔය තේරෙන ඔය දැනෙන ගතිය තියෙන වස්තු කරුණු බිඳුණු දවසටයි දුකේ. ඒ වගේ ඒක අර හිස් බව අරමුණු කරනකොට මේ යථාර්ථය වැහිලා නමුත් දුකෙන් නැතිවේ බව අරමුණු කරනකොට නමුත් අවිද්‍යාව කියන එක දුරු වෙලා නෙමේ අවිද්‍යාව හැඟවිලා තියෙන්නේ ඒ නිසා හැම වෙලාවෙම ඔය පද නමය සූත්‍රයේ කොහො කොතන කොහො දැක්කොත් මාර්ගය හඳුනනවා ශනිකව මාර්ගයේ පනවන මෙන්න මේ විදිහට රූපය ඇත්ත බලන්න. මේ වගේ සමතකම තහනක් වඩන්න. නැත්තම් හිතේ අලෝභ අධේ සමෝහ කියන කුසල විචාරකයකින් එන්නේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න කියලා පනවනවා. ඕගොල්ලෝ මොනතෙන් දක්වා මේක කටයුතුද? යම්තා බාහිර වස්තු කෙරෙහි ඕගොල්ලන්ගේ හිතේ තණ්හාවක් කියන ඒ තණ්හාව ගෙවෙන කම්ම මේක කරන්නේ කියලා ආධ්‍යාරයෙන් මේ මාර්ග ඒ උදව් කරගෙන පනවනවා තණ්හාව දුරු කරන්නේ ඒ තණ්හාව නැති වුණොත් ඕගොල්ලෝ දුකෙන් මිදෙනවා කියලා චතුරාර්ය සත්‍ය කල්පනවා ඒකනේ ඒ තණ්හාව නැති වෙච්ච දවසට සියලු දුක මිදෙනවා මේ මාර්ගයේ ඕගොල්ලෝ මේ විදිහට වඩා නැතිතා බාහිර වස්තු පුද්ගලයෝ ඉන්නෝ වටිනෝ ඇසුරු කළ හොඳයි කියන ඔය හිත ඕගොල්ලන්ගේ මෙතෙන්නේ. ඔහොම හිතේ තියාගෙන ඔහොම ඉන්න වස්තු වලට හානි වුණොත් විපරිණාම වුණොත් ඕගොල්ලන්ට දුක එනවා. දුකට හේතුව ඒ වස්තු කෙරේ තියෙන තණ්හාව. ඒ තණ්හාව ඇති වෙන්නේ ඕගොල්ලෝ මේ විදිහට බැඳෙන්නේ නැති නිසා කියලා මේ පදේටම ආපහු ගනන්න බෑ. ගත්ත සූත්‍රයේ හෝ දෙලේ තියෙන පදයටම ගෙනල්ලා ජීවිතයේ දුක ඇති කරපු හේතුව ඔය හේතුව ඇතිදල ජීවිතයේ දුක ගෙනත් දුන්නේ මෙන්න මේ විදිහට නොකල නිසායි කියලා මේ මාර්ගාංගය නොවඩපු ලක්ෂණය වෙන්න මේ එක වචනෙට කියන මුළු ජීවිතේක මාර්ගය කරනවා තේරුණේ එක වචනය මේක දැක්කේ අලෝභ කියන කම කියන්නේ ඔබගේ මනසේ අලෝභ කියන ස්වභාවය නූපදින තාක් ඔබට මේ හැම වස්තුවක්ම වටිනවා වටිනා දේවල් තියෙනවා ආසකන දේවල් තියෙනවා කියන ලෝභකම තියෙයි ඒ තාක් ඔබට දුකේ ඔය දුක නැති වෙන ලෝභකම නැති වෙන ලෝභකම නැති වෙන ඔබ තව අලෝභ මනසක් ඇති වෙනවා කියලා අලෝභ මනස ඇති කරගන්නේ කොහොමද? බලන්න මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට දකිනකොට ඔබගේ මනස අලෝභ සහගතයි. ලෝභයේ මිදේ කියන ප්‍රතිපත්තන්නේ බලන්න. නැත්නම් කොහොම හෝ කෙනෙක් මාර්ගය ඒ ඔස්සේ කියලා මාර්ගයක් පනවා. ඔන්න ඔය විදිහට චතුරාර්ය සත්‍ය ජීවිතේම පෙන්නනවා එක වචනයක් ගත්තාම වචනේ ඉඳලා ජීවිතයේ දුක දක්වා ජීවිතයේ දුක තණ්හාව හරහා මේ වචනේ නොදකීම නිසාමයි තියෙන්නේ කියලා මේ වචනේ අර්ථය දැක්කම තණ්හාව විතර දුක නැති වෙනවා කියලා එන්නේ අනුලෝම ප්‍රතිලෝම එන්නත් පුළුවන් වෙන්න සමහර විටක තියෙන දුක දුක්ඛ සත්‍යය අපි කියමු මහණෙනි ඇසගත යුතුයි රූපේ ගත යුතුයි කන ගත යුතුයි ශබ්දේ ගත යුතුයි නාසයේ ගත යුතුයි ගන්ධේ ගත යුතුයි කියන තැනකින් තමයි තියෙන්නේ ඔච්චර සූත්‍රේ තම දන්නවා මේ තියෙන්නේ සූත්‍රේ දුක්ඛ සත්‍යය එතකොට උගන්වනවා අපි ලෝකෙට ඇසගත යුතුයි. කොහොමද අපි ඇස දකින්නේ? ඇස දැනගන්නේ. ඇහැ කියන එක දුක් වූවා දුක විනාශ දෙන එක. මේ ඇහැට මොන හරි දෙයක් වුණත් දුක මේ ඇහෙන් බලලා තමන්ගේ ප්‍රිය වස්තු මිනිස්සු ප්‍රිය නැදෑයෝ නැති වෙච්ච දුක විඳින්න පුළුවන් දුක ගෙනත් දෙන්න පුළුවන් ධර්මයක් මේ ඇහැ. ඇහැ පරිහරණය කිරීමක් දුකයි දුක ගෙනත් දෙන්න පුළුවන් ධර්මයක් දුකයි. ඒ විතරක් නෙමෙයි මේ ඇහැ කෙරෙහි තණ්හාව ඇතිතා ජාති ජරා මරණ සංඛ්‍යාත සතරට සසරෙ මිදිලා නැහැ යන්තාක් ඇහැ ඇද්ද ඒතාක් සතර ගතිය ඇති. එනිසා මේ ඇහැ කියලා කියන්නේ දුක දුකට තව නම. ඔය දුක් ඇහැ ඔබට ඇති වුණේ කොහොමද? දුක් ඇහැ ඔබට හම්බුනේ කොහොමද? තණ්හාව නිසායි. කොහොමද තණ්හාව ඇති වෙන්නේ? කියලා අපි කොහොමද ඇස් ඉදිරි පිටට ආපු රූපයක් රූපය අනාත්මයි. ඔය රූපය ඇත්ත නොදන්නා කම නිසා ඇහෙන් දැකපු රූපේ හිතෙන් සිහි කළ මේ මගේ ඇහැ මගේ ඇහැ තියෙන නිසායි මට රූප බලන්න පුළුවන් කියලා මේ විදිහට හිතලා හිතලා ඒ හිතේ තියෙන නිමිත්ත මේ සතර මහා ධාතු රූපෙට ගැට ගහලා ඔබ ඇහැ හදාගෙන තියෙනවා යම් වෙලාවක ඇහැ කෙරෙහි තණ්හාව නැති වුණොත් ඔබට ඇහැ නිසා එන දුක හිතෙන්නේ නැහැ. කොහොමද තණ්හාව නැති කරන්නේ? කාය කායනපතිය සතිපට්ඨාන. ඒ වගේ එක වචනයක් සමහර විට ගත්තාම ඒ වචනේ අනුසාරයෙන් ඉස්සල වචනේ හඳුන ගන්නවා ස්කන්ධ හෝ ධාතු ආයතන ගැන කියලා තිබුණොත් මේකේ දුක්ඛ සත්‍ය. අර පද නමයෙන් කුමක් හෝ ওই පද නමේ හඳුන තව වචන දෙකේ හඳුන ගන්න පිට. මේ වචන ආලේ කියලා කියනවා කියන්නේ සමහරට තථාගතයන් වහන්සේ එකම අර්ථයේ වෙනස් වෙනස් වචන වලින් පෙන්වනවා. මහරේ කෝ හේතු කෝ පච්චය කෝ නිදානෝ කියලා. මහන් හේතු කුමක්ද පත්‍ය කුමක්ද නිදානය කුමක්ද එකම අර්ථය අවධාරණය කරනවා වචන රාශියකින්. ඔකට කියනවා වේවචනහාරය කියලා. මහේ කුමක්ද හේතු කුමක්ද හේතු කුමක්ද හේතුව කියලා කිව්වහම ඒක කැතයි. ලස්සන නැහැ. ආකර්ෂණීය නැහැ. කෙනෙක්ව පොළඹවන්නේ ඒ නිසා මහන්නේ දුක ඇති කරන්නේ කුමක් හේතුද කුමක් ප්‍රත්‍යද කුමක් නිදානද කුමක් ප්‍රබය කොටද පවතින්නේ හේතු කිව්වා ප්‍රත්‍ය කිව්වා නිදානේ කිව්වා ප්‍රබය කිව්වා එකම වචන අර්ථය හඳුනන වචන රාශියක් අත්තා ඒ හැම තැනකදීම අපි දන්නවා කෝ හේතු කෝ පච්චය කෝ නිදානෝ කෝ සම්භවෝ කියලා කියනකොට හේතුව මොකද්ද ප්‍රත්‍ය මොකද්ද සම්භවය මොකද්ද නිදානේ මොකද්ද කියන එකෙන්ම ඇහුවේ සමුදය සත්‍යය. කියලා අපි සංගාලා හඳුනා ගන්න හැටි. මේ කියන්නේ මේකට සත්‍ය ටික. කියලා ඒ වගේ වචනවල ටිකක් Taman දක්ෂ වෙන්න ඕනේ. අපි කියමු දේවෝ වස්තු කාලය දේවෝ කියලා කියන්නේ මොකද්ද? වැස්සට තව නම. දේවෝ කියලා කියන්නේ වැස්සට තව නම. කලට වැස්ස වැස්ස වසිත්වා කලට කිව්වම ගැලපෙන්නේ. දේවෝ වස්සතු කාලයේ කලට වැසි වසිත්වා කියලා කියනකොට දේවෝ කියලා කියන්නේ වැසි කියන අර්ථය. දේවෝ වස්තු යස්ස වහිත්වා කාලෙන කාලෙ. මේ වචන. එකම වචනය ආකාශනීය අර්ථයෙන් එකම අර්ථයේ වචන වෙනස් කරලා යොදනවා. ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය පෙන්වන්න අප්‍රමාණ පද අප්‍රමාණ ව්‍යංජන අප්‍රමාණ අක්ෂර තථාගතයන් වහන්සේ ප්‍රයෝගී කරගෙන තියෙනවා. ඒ වචනයක් වචනයක් ගානේ උගන්වන්න බෑ ඉගෙනගත යුතු නැහැ. අවශ්‍යයි ඉගෙන ගන්න එක දෙයක්. යම් ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයක් තියෙන ඒ ඵලයක් දුක්ඛ සත්‍යය. යම් ප්‍රත්‍යයක් තියෙන ඒ සමුදය එක්ක සංදී සත්‍යය. යම් සත්‍ය සමුප්පන්න ධර්මයක් තියෙනම් එක්ක දුක එක්ක දුක සත්‍ය යම් සත්‍ය සමුප්පන්න ධර්මයක් තියෙනම් සත්‍ය උපදවන ධර්මයක් තියෙනම් එක්ක සමුදය එක්ක සමුදය සත්‍ය ඊට පස්සේ කුසල පක්ෂයක යම්ම පදයක් තිබුණා ඒකයි දැන් දානයක් ගත්තත් වැඩෙන්නේ නිවන් මඟට මිසක. දානාදී කුසල ධර්මයක් කළත් ඒකත් නිවනට උපකාර වෙනස පෞද්ගල ධර්මයක් හැටියට වෙනවා මිසක කුසලපක්ෂයේ හැම වෙලාවෙම නිවන වචනය කරලා තියෙන මාර්ගයේ වචන. මාර්ගයට කවදාවත් පටහැනි වෙන්නේ නැහැ. දානාදී කුසල ධර්මයක් කෙරුවා කියලා. ඒක නිවන් මඟට උපකාරක ධර්මයක් වෙනවා විනා එක පැත්තකින් තණ්හාව අඩු කළා මසුරු මල අඩු කළා ලෝභකම බර අඩු කරනවා එක ඊගාවට චිත්ත අලංකාරය පිණිස නැත්නම් ඡාදානෝසති භාවනාව පිණිස මම මේ මේ වගේ දානාදී කුසල ධර්ම සිද්ධ කළා කියනෝ නේද කියලා තමන් මෙනෙහි කරනකොට තමන් තුළ ඇති වෙන පැහැදීමම උදව් කරගෙන හිතේ විසිරුණු සමාඩු කරගෙන විදර්ශනා කරත හැකි ඒ වගේම මේ දානාදී කුසල ධර්මයන් නිසාම සද්ධර්මය අහන්න පුළුවන් සද්ධර්මයේ තියෙන වැටපිටාවක් භූමියකුත් ලබා දෙනවා කියන කාරණාවක් කරනවා. මිනිසෙක් වෙනවා ඉන්ද්‍රිය අංග විකල නැති කාන්දට කන් ඇහෙන ඇත්තෙන්න කෙනෙක් කළා දෙනවා. දානය ගත්තහම නිවනට වඩාත්ම හිතම ප්‍රියම ළඟම වැඩි අර්ථයක් කරනවා දානය. මිනිස්සුෙකුට නැත්තම් මොකක්වත් බෑ. ලෝකෝත්තර භවනාවකින් සසරෙන් මිදීම පිණිස මෙසක මිනිස්සෙක් වීම පිණිස පවතින්නේ නැහැ. ඒ වගේ දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම නිවනට උපකාරී දෙයක් නෙක. කිසිම කුසලයක් කිසිම කුසලයක් සසර පැවැත්ම පිණිස සසර දික්වීම පිණිස පවතින්නේ මොකද ගොඩාක් දිනේ මම ඒක කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සේලා කියනවා උගන්වෝ සමහර අය එහෙම කියනවා මටත් මෙහෙම හිතෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනකොට අවිද්‍යාව හටගන්න නිසා මේ කුසලය සතර දික් කරන එකක් ඒ නිසා කුසල්ද කරන්න එපා. ඈ අප්‍රමාදිය භවනා කරන්න කියලා. ඒ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඩා නුවණ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙනම් ඕක කලම පණවන්න ඕනේ අහිත දෙයක් ලෝකයට පණවනවා. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්ම පාපතා කරලා. පව් කරන්න එපා. කුසලත් උපසම්පදා කුසල් කරපල්ලා. කුසල් කරගන්න කියලා දැනෙනවා. ඉතින් සතර දික් වේ නම් සතර දික් කරා එනම් කුසල් කරගන්න කියලා කියනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි අනාර්ථය පිළිබඳ කටයුතු කරනවා. නුවණ කුසලයේ පැත්තකින් තැබේවා නුවණක් තියෙන කෙනාට අකුසලයක් නිවනට මඟ කරගත හැකි. එතකොට සසර දික් වෙන්නේ කුසලයේ මතද අකුසලයේ මතද නෙමෙයි නුවණ ඇතිකමද නැතිකමද මත. අකුසල විතරකයක් ඇති වුණොත් මේ වෙලාවේදී නුවණක් තිරන මේ අකුසල විතරකයක් උපන්න. මේ අකුසල විතරකයේ ඉවසුවොත් ඊට අනුවගිය දුක ඇති කරන හේතු හැදලා බොහෝ කල දුක් විඳින්න වහාම මේ අකුසලයෙන් දුරු කරගත යුතුයි කියලා හිතලා කටයුතු කළොත් මොකක්ද වෙන්නේ? කුසල. පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චමානං පච්චමානං කුසලානං ධම්මානං හේතුපච්චින පච්චයෝ හෝති. ඔකට තමයි පච්චාන කියන්නේ. පෙර පෙර අකුසල ධර්මයන් පරපර කුසල ධර්මයන්ට හේතු වෙන්නේ. කියන දේවල් කියේ. නුවණ නැති කෙනාට අකුසලයක් කුසලයක් දෙකම සතර දික් කරා. නුවණ තියෙන කෙනාට අකුසලය සතර දික් නොකරන කල්ලි කුසලයේ කොයින් සතර දික් කරාද? ඒ නිසා කිසි වෙලාවක කරන ක්‍රියාව තුලින් පනවන්නේ නැහැ සතර දික්කෝ ඉති බව. දීගං ජාගරතෝ රත්තිං දීගං අන්තස්ස යෝජනා දීගෝ භාලානං සංසාරෝ සද්ධම්මං නින්ද යන්නේ නැති කෙනාට රැ ගොඩාක් දිගයි වගේ තේරෙනවා. වෙහෙසටපත් වෙච්ච කෙනාට යුදුන ගොඩාක් දිගයි දුරයි වගේ තේරෙනවා. දීඝෝ බාලන සංසාරෝ සද්ධාම්මං අවිජානත සද්ධර්මේ නොදන්නා වූ බාලයට සසර ගොඩාක් දිගයි එතකොට එතකොට සසර දික්ුණේ සද්ධර්මේ නොදන්නා කමින්දද කුසලේ නිසා සද්ධර්මේ නොදන්නා කම නිසානේ කිසි වෙලාවක කුසලයේ හෝ අකුසලයේ කියන ධර්මතාවයකින්වත් කුසලයේ තියා අකුසලයේ කියන ධර්මතාවයකින්වත් සතර දික්බවක් පනවන්නේ නැහැ අකුසලයේ කියන ධර්මයේද තමන්ට තියෙයි දෙපැත්ත. අකුසල සිතක් උපදිනකොට අනුසෝතගාමී පටිසෝතගාමී කියලා දෙපැත්ත තියෙන කියලා දැන් මේක තමයි. දැන් අපිට කාග හිතක් උපදිනවා කියන්නේ අකුසල එහෙම තරනවා දකින්න බෑ. නමුත් ඒ රාගසිත කොහොම හරි උපාය සිදුව මෙල්ල කරගන්න උත්සාහවත් වෙන හින්දාම කරන හින්දාම ප්‍රයෝග කළාම නෙමෙයිද අපිට කුසල් මාවත පුරව ගන්න තියෙන්නේ. එතකොට අපිට කුසල් මාවත තියෙන්නේ අපේ අකුසල් ටික මතින් නෙමෙයි. ළඟින් මේ ඉතිර තින්නේ අපි නිවන් දකින්න උපකාර කරලා තින්නේ අකුසල් බලනකොට. අනික ලෝකේ කතාවක් තියෙන ජනවහාරක් බෝධිසත්වයන් වහන්සේට වඩාත්ම හිතයිසිය බෝධිසම්භාර පිරන් දහදාගෙන දෙව්දත්තරුන් වහන්සේ කියලා. ඒ වගේ. උන්වහන්සේ හඳුරුකම් නොකලේ නම් බෝසතාන් වහන්සේ මෛත්‍රී ඉව ඉවතියම් පුරුදු කළ සාධි පාරමිතාව පුරා ගන්න කොහොමද? සංසේකය ආදිමත්ක සත්පුරුෂයි. අර සත්පුරුෂකම නිසාම උන්වහන්සේ නුරුණා නම් යථාර්ථය ගන්නවා. ඒ වගේ. ඒ නිසා කුසල පස්සේ කුතනක හෝ පද එයක් ගත්තොත් ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ කුසලයේ නිසා දුක් නැති වෙනවා කියන තැනට. ඒක ඔයගලන්ට අනුකූලව පණවන්න පුළුවන්. දුක් නැතිකම මනුස්ස ලෝක සාපේක්ෂව සතර අපාය දුක් නැතිකමින් තැනිය හැකි. දිව්‍ය ලෝකේ සාපේක්ෂව මේ විදිහට ඕගොල්ලෝ දානවා දන් දුන්නු සිල් රැක්කු දිව්‍ය ලෝකෙ ගිය හැකි කියලා මනුස්ස ලෝක මට්ටමේ දුකින් විතර කරවන්නත් තැනිය හැකි. මේ විදිහට හොඳට භාවනා කළාම බ්‍රහ්ම ලෝකෙ ගිය හැකි කියලා මනුස්ස ලෝකෙ මට්ටමේ දුකින් මිදෙන මට්ටමක් තැනිය හැකි. මේ ඔක්කොම දුක නැති කරන්න තමයි කියන්නේ ක්‍රම. මේ විදිහට හොඳට දන් දෙන හේරකම හොඳට භාවනා කළොත් මේ සංසාර දුකෙන් තුන් භවයෙන් මෙතරු නැහැ කියලා භව දුකම අයින් කරන්නත් කියන්නේ. ආරම්භක අවස්ථාවේ ඉඳලම කුමන මට්ටමක හෝ දුක් ගෙවගෙව නැති දුක නැති කර කර දුක නිරුද්ධ කර කර යන දෙයක්ම මිසක කුසලය කියලා කියන්නේ. මෙලොව පරලොව දුක ඇති කිරීම පිණිස පවතින දෙයක් නෙමෙයිමයි කුසලය කියන්නේ. හොඳට ඒක මතක තබා ගන්න. කවුරු මොන විදිහට කිව්වත් දුකට හේතු වෙන්නේ නැහැ කුසලය. එතකොට කුමන හෝ තැනක මාර්ගාංගයක් දැක්කොත් මාර්ගයේ වඩනකොට සමුදය දුර වෙන දුක නැති වෙනවා කියලා පනවන්න පුළුවන්. මාර්ගයේ වඩනකොට ඔයගලන්ට මේ දුක් ස්කන්ධ ටික පිළිසෙන් දකින්න එතකොට තණ්හාව නැතිවලා දුක මිදෙනවා කියලා පනවන්න පුළුවන්. මාර්ගයේ වඩනකොට ඕගලන්ට ජරා මරණ දුක නිරුද්ධ වෙනවා මෙන්න මේ තණ්හාව ගෙවිලා මේ දුක පිටින් දැක්කම කියලා පවන්න පුළුවන් එක වචනකින් සමුදය පැත්තට ගිහිල්ලා දුක පැත්තට හෝ දුක පැත්තට ගිහිල්ලා සමුදය පැත්තට හෝ දුක පැත්තට ගිහිල්ලා නිරෝධ පැත්තට ගිහිල්ලා ඕන ආකාරයක පුතේ මනස ආවෝ ගන්න පුළුවන් කාරණා ටික තේරුණා ඒ නිසා හොඳටම මතක තබා ගන්න ඕනේ හේතුක ඵලයක් කියනකොට ලෝකෙ තුල හේතුඵල ධර්මයේ ඵලයක් වෙනන තැන දුක්ඛ සත්‍යය. එතකොට යම්කිසි අකුසල වචනයක් අකුසලයක් තියෙන කුමන හෝ සමුදය සත්‍ය ඒ තුල අනිවාර්යම නියෝජනය වෙනවාම වෙන තැනක් කුම්මන ආකාරයක හෝ කුම්මන තැනක හෝ කුසලයක් ගෑවිලා හෝතියේ නම් මාර්ග සත්‍ය නියෝජනය වෙනවාමයි උත්තර මතක තබා ගන්න. ඒ ඒ කුසල පදයකින් හෝ කායික චරිත වාක්‍ය චරිත මනෝචරිත කියලා කිව්වා කියන්නේ මේ මාර්ගය. ඒකයි සමුදේ සත්‍ය නියෝජනය වෙන ක්‍රම. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිතයි කියලා ඒගොල්ලන්ට ඇහෙන්නේ. කියන්නේ ලෝභය කියලා තණ්හාව. සංකල්ප හඳුනගන්න මේ සමුදේ සත්‍ය කියන්නේ. දුස්චරිතය කියනකොට කයේ වැරදි, වචනේ වැරදි, කියලා ඉතින්ම අකුසල ටික ඇවිල්ලා නේ. ඒකයි. වචනේ නැති වුණාට අර්ථය සංකල්ප බලන්න. ටික ටික ටික උගුල බලන ගමන් සත්‍ය හඳුනගන්න උත්සාහවත් වෙනවා. නොතේරෙන දැනක් වෙන ස්වර්ණ මේ සූත්‍රයේ මේ වචන ටිකෙන් මම කොහොමද මොන සත්‍යද හඳුනගන්නේ කියලා මගේ අහන්න මම ඉන්නේ ටික උගුලට බලාගන්න. එතකොට ඕනම ගාතාවක් සූත්‍රයක් දැක්කම ක්ෂණිකවම අපිට හඳුනගන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒකේ සත්‍ය ලක්ෂණ ටික. චතුරාර්ය සත්‍ය ලක්ෂණ කීයක් මේකේ තියෙනවද කියලා ඒ උත්තේ ඒ අනුසාරයෙන් සූත්‍ර අභ්‍යන්තරයට බලන්න. සූත්‍රයක හරියට කඹයක් අල්ලගෙන ඉඳිට බහිනවා වගේ මේ සූත්‍ර අභ්‍යන්තරයට බැස්සේ ඔකට කියනවා සූත්‍ර අවතරණය කියලා. ඔය නිත්‍ය පිටක උපදේශයේ අවතරණහාරය කියලා කියන්නේ ඕතරණහාරය කියලා කියන්නේ ඕතරණය කියලා කියන්නේ සූත්‍රයෙන් දැක ගන්න ආකාරය. කුටම කුටම චතුරාර්ය සත්‍ය පිළිබඳ මොන මොන පදයකින් චතුරාර්ය සත්‍ය කියලා කියනවාද කියලා හොඳට ගවේෂණය කළා එතනින් එතනින් දැක ගන්න. දැක ගන්න. ඉතින් මම ඔය අද මතක් කළේ කාතාවක් හරි සූත්‍ර පාඨයක් හෝ විනී කරුණක් හෝ කුමන තැනක් දැක්කා ඔයගලන්ට ඒ තැනින් චතුරාර්ය සත්‍යයේ මොන සත්‍යයද මේ කොටස මේ වචනේ අයිති කියලා තේරුම් අරගන්න පුළුවන්කම තිබුණොත් ඔයගලන්ට පුළුවන් ආශ්‍රයයෙන් වෙනති මොන කෙනෙකුට ධර්ම දේශනාවක් කරන්න ඕනම තැනකදී මොකද අමුතියෙන් පෙර සූදානමක් අවශ්‍ය නැහැ. කිසිම වෙලාවක මඟට බණ කියන්න තියෙනවා ඒක ලෑස්ති වෙන්න ඕනේ කියලා පෙර සූදානමක් අවශ්‍ය නැහැ. මේ ඕනම තැනකින් තමයි කියන්නේ. මේ සූත්‍රය නැත්නම් මම හැදුවේ ඕගොල්ලෝගේ පිටකේ සූත්‍ර පිටකේ අරගෙන මට ඕනම සූත්‍රයක් අරගෙන කරලා ඒ මොහොතේම දෙන්න මම ඕගොල්ලන්ට කියනවා සූත්‍රේ මට සූත්‍රේ බලා ගන්න සමාජයට වෙලා යයි කියන නිසා නමුත් සම්පූර්ණ විතර අපිට ත්‍රිපිටකය අපි ගන්නවා කියලා කියන්නේ සමහර විට ඔක්කොම වචන කටපාඩම් හින්දා නෙමෙයි. කටපාඩමේ තියනවා නෙමෙයි. කොතනකින් කුමක් ගත්තා ඒක විස්තර කළ අර්ථය පෙන්වීමේ හැකියාව තියෙන යා පිටකේ දහන කෙනෙක් පිටකේ පුළුවන් අපි හිතාගන්නේ අර කරේ තියාගෙන ඉන්නවා වගේ ඔක්කොම කටපාඩම් නම් කියලා. නෑ ඔක්කොම කටපාඩම් වෙන්න ඕනේ. ඔක්කොම හැබැයි විවරණය කළ හැකි, විභජනය කළ හැකි. උත්තානේ කම්මං කරොත් කොහේද? උත්තානේ කාසුම් කළ හැකි. ඒක නොගඹුරු කළ හැකි. ඒ වගේ ඕනම සූත්‍රයක් හේව මට විනය පිටකේ අරගෙන දුන්නත් මට බණ කියේ. ධර්ම පිටක අරගෙන දුන්නොත් තමයි. එතකොට විනය පිටක අරගෙන දුන්නොත් මේක සීලය සීලය මොකද සමාධි සමාධි මොකද ප්‍රඥා ප්‍රඥා මොකද මේ සතර දුකින් මිදීම සඳහායි කියලා බල කියනවා. අභිධර්ම පිටක දුන්නොත් මේ ඇත්ත ඇති හැටි බලනවා. ඔය ඇත්ත දැනුවත පේන්න ඒකට නම් සමාධි වඩන්න ඕන. සමාධි වඩන්න සීලය පිළිහිටන්න ඕන. සීලයක පිළිහිල සමාධි වඩන මේ ඇත්ත දැක්කම කෙලෙසම මිදෙනවා කියලා එතනින් බලනවා. සූත්‍ර පිටක දුන්නා. ඒකත් බල කියලා මේ ටික කරනකොට මේ ටික බලනකොට සමාධිය වැඩෙනවා. සමාධිය මොකද? ඇත්ත ඇති ඇති දකින්න. දකින්න. ඇත්ත බලන්න මොකද? මේ පිළිසුන් ආත්මන්ගේ නිදෙන් කියලා පෙන්නලා ඒකතරක් කියලා. මේ සමාධිය වඩා ගන්න අපිට පුළුවන් වෙන්නේ පහසු වෙන්නේ කය වචෙන් දෙක හික්මුණු විතරයි. ඒක දෙකකට. නැදින්නේ කිව්වේ දෙකකට කරනවා. ඒකගේ ඔන්න ඔහොම යන්න පුළුවන්. ඉබ්බන්දු කෙනා මේ ශාසනයට ලොකු අර්ථයක් කළ හැකි. මේව ගොඩක් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි අද දවසේදී. නමුත් මේ මම මේ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයකට සැබෑම අර්ථයක් උපකාරයක් කරන්න නම් එයා දුරට මේ ධර්මය පිළිබඳව හැකි ශක්ති ප්‍රමාණය අධ්‍යයනය කළ බැසගත් කෙනෙක් වෙන්න ඕන. ගොඩක් ඕනේ හතරපද ගාතාවක් ඇති. හතරපද ගාතාව දන්නවා ඊට පස්සේ එයා ඒ අර්ථය දන්නවා ඕනම සූත්‍රයකට බහගන්න. අපි කියමු කෙනෙක් එක ප්‍රදේශයක් අහලා විතරයි රහත්ුනේ කියන්නේ අපි කියන්නේ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ඥාන ප්‍රතිපදා ඥාන කියන්නේ එක ප්‍රභේදයක් ඔය අර්ථෙම තියෙනවා අපි සම්මාදිට සූත්‍රයේ සම්මාදිට්ඨිය තියෙන පිටු පෞද්ගල කාරණා දාසකෙන් ඔය ඕන ක්‍රමයක එකතැනකට ගිය කෙනෙක් ධර්ම අවබෝධ කරගත්ත කෙනෙකුට මේ සූත්‍රයක් දීලා විස්තර කරන්න කිව්වොත් එයා දන්නවා මේක විස්තර කරන්න. එයා ආපු පරියයන් එක විස්තර කළා. එයා දන්නවා මේ තුළු චතුරාර්ය සත්‍ය දෙන්නවා. ඒ හින්දා මුළු පිටකෙම ඉගෙනගෙන ඉගෙන ඉගෙන ඉගෙනගෙන ධර්මදර වෙනවා කියලා එකක් නෑ. පිටකේ ඉගෙන ගන්න ක්‍රමයේ ඉගෙනගෙන ධර්මදර උනායි. කියන්නේ සූත්‍රයෙන් බලා ගන්න මෙන්න මෙහෙමයි සත්‍ය වෙන් කරගන්නේ මෙන්න මෙහෙමයි කියලා ඉස්සෙල්ලා මූලික ඔය දැනුම් ටික තිබුණාම මුළු ඔක්කොම ඊට පස්සේ ඒකට අන්තර්ගතයි. අර අපි දා කිව්වේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක වචනකින් අර්ථ දක්වන්න නැතුව අර්ථකින් අර්ථ දැක්විය යුතුයි කියලා. ඒ වගේ චතුරාර්ය සත්‍ය කියන එක මම මේ සූත්‍රයක් අරගෙන මේ සූත්‍රයේ චතුරාර්ය සත්‍ය කියන්නේ මේකයි කියලා කියනවා කියලා දන්නේ එච්චරයි. නමුත් මේ අද ටික ඔක්කොම ගත්තාම මේ හා සමාන අකුසල වූ කෙලෙස් සහගත වූ යම්තාක් වචන තියෙන සමුදය සත්‍යයෙන් දකින්ද කුසල වූ භාවනාමය වූ භාවනාමය වූ කුසල වූ යම්තාක් වචන තියෙනම් මාර්ග සත්‍යයෙන් දකින්ද කියලා සමුදයයි මාර්ගය දෙක පෙන්වහම ඔගොල්ලෝ දන්නවා ඒක ටික හඳුනා ගන්න එහෙනම් මේ සමුදේ ඵලයේ යම් දලාවකදී ස්කන්ධෝ හද ආයතනෝ හදනවා ධාතු හෝ හදනවා ස්කන්ධ ධාතු ආයතන කියන මෙන්න මේ භූමිය හදනවා කියලා කියන්නේ දුකයි හැදුවේ කියලා දාන. මේ මාර්ගයේ වදුනම් ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ ධාතුන්ගේ මෙදෙනවා. දුකෙන් මෙදෙනවා. ඒ මිදීමයි නිවන කියලා කියන්නේ කියලා උත්තර දෙනවා. එකම දුක සමුදය තිබුණොත් දුක තියෙනවා සමුදය නැතිනම් දුක නැති වෙනවා. එච්චරයි. ඔය ටික ක්‍රමයේ ඉගෙන ගත්තාම පහසුයි අපහසු නෑ. ගාථාවන් ওই ධම්මපදයෙන් තියෙනවා. ඒ ගාථාවන් එහෙම බලලා සූත්‍රයෙන් බලලා ටික ටික හැම වචනයක්ම අහන්නකම්. හොඳට ඉස්සෙල්ලා උත්සාහවත් වෙන්න ඕනේ. මේක මෙහෙමයි, මේක මෙහෙමයි විය යුතුයි කියලා. ඊට පස්සේ Taman තීරණය කළා මම මෙන්න මේ අර්ථයෙන් මේක තීරණය කළා හරිද කියලා මොන අහනවා. හරියට තීරණය කරනවා. එහෙම නැතිනම් නොතේරෙනවම නම් ඇවිල්ලා අහනවා. එතකොට අපි කියමු මනෝ පුබ්බංගම ධම්ම මනෝ චිත්ත මනෝමය මනසාචි පදුත්තේන පහසුතිව කරෝතිව තතෝ මන් දුක්ඛමං වේති සක්ඛං හතුපති ඒක කිව්වහම දැන් ඔය ගාථාවේ සත්‍යය තියෙනවා. සත්‍ය දෙක. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන්නේ. සියලු ධර්මයන්ට මුල් වෙන මනසක් කියන හේද දුක. දුක්ඛ සත්‍යයට ඇරෙයි. එතකොට ඒ මනස මුල් වෙලා හටගන්නා වූ හදුත්ත දුස්යෝ මනසාචි හදුත්තය දුස්යෝ කමක් තියෙන සමුදේ සත්‍යය කරත්තේ ගුණාන් පිටිපස්සේ කැරකිලා එන භෝධි එනවා වගේ යානු දුක භෝගගෙන එනවා කියලා කියේ දුක එතකොට සිතින් ඇති වෙන කෙලෙස් ටික නිසා දුක උපදවනවා කියලා කියනකොට සමුදය සත්‍යයි දුක්ඛ සත්‍ය දෙකයි ඔක කියලා කියනවා. සත්‍ය දෙකයි කියලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මනසාක්ෂි පස්සේ තමයි පාදිතිව කරුතිව තතුන සුඛමන් වේති ඡායවන්න පායෝ කියන වචන ටිකේ හරි පැතර වෙනවා. ඒකේ තියෙනවා මොකද්ද? නිරෝධයයි මාර්ගයයි. මේ මේ වචනේ තියෙනවා දුකයි සමුදයයි දෙක මේ වචනේ තියෙනවා නිරුදේ මාර්ගය. එතකොට වචනයක් වචනයක් ගන්න ඕනේ තමන් හොඳටම දන්නවා. මානසාචේ පදුට්ඨය කියලා. මානසේ පදුෂ්ඨකමක් ඇති වුණා නම් ඇති වුණේ කුසලයෙන් ඇති වෙනවද? දූෂ්‍යකම මානස දූෂ්‍ය වීමක් ඇති වෙනවද? ඇති වෙන්නේ කෙලෙසේකම. අන්න නම් කළා මොකද? සමුදේසක්. ඒ සමුදේ තිබුණු ඵලය මොකක්ද? දුක. එයා සරත්ති. ගුණාගේ පිටපස්සේ රෝදේන්නා වගේ දුක එයා පිටපස්සේ එනවා කියන එක කියයි. කියලා තියෙනවා. එතකොට මේ ගාථාව තුළ කියලා තියෙනවා දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය දෙක. ආධ්‍යාරයෙන් එතකොට සත්‍යල දෙකයන් වහන්සේ දන්නවා විස්තර කරන්න මනස මෙන්න මේ වගේ දූෂ්‍ය වුණාම මෙන්න මේ වගේ දුක එනවා කියලා. කියලා ආත්‍යහාරයෙන් නිරෝධය මාර්ගයට කරගෙන ඒ නිසා තමන්ගේ මනස දූෂ්‍ය නොවන විදිහට මෙන්න මේ විදිහට කටයුතු කළාම කියලා ප්‍රතිපත්තනව බලවල මේ දුක මිදී කියලා කියන්න පුළුවන්. අනිත් අතට කතාව ගත්තා මනෝ ප්‍රහංගපනම මනෝ චේතමනෝය මනසාචේ පසන්නේ මනස ප්‍රසන්න වෙනවා ප්‍රසන්න වෙනවද කියලා ප්‍රසන්න වෙනවා ප්‍රසන්න වෙන මොනවද කුසලයේ කියපයි තතෝ මං තතෝ නම් සුඛ මං වෙති ඡායවනපං සුඛයක් තියෙනවා නිව නිවනට සාපේක්ෂ සියලු උපති දුකයි නම් සැපයි කියන්නේ කිරෝල මත දැක්ක හැකි මොකේද නිවනට සුඛය අනුව යනවා මනස ප්‍රසන්න වුණොත් සැපේ යාව අනුව යනවා කියනකොට මාර්ගය මනසේ ප්‍රසන්නතාවය කියපු එක මාර්ගංග නැත්නම් කුසල. නියෝජනය කරනවා. ඒකේ ඵලය මොකද්ද? සත්‍ය සාගත බව දුක් නැති වෙනවා. මනුස්ස ලෝකයේ සතර අපායේ දුකෙන් මිදලා මනුස්ස ලෝකෙ මට්ටමේ සැප. මාර්ග ප්‍රසන්න භාව වේදනෝ දිව්‍ය ලෝකෙ මට්ටමේ සැප ලැබෙන්නේ මනුස්ස ලෝකෙ මට්ටමේ දුක තයින් කරයි. තවත් මනස ප්‍රසන්න වුණොත් බ්‍රහ්ම ලෝක මට්ටමේ සැප ලැබුවේ හැකි දිව්‍ය ලෝකෙ මනුස්ස ලෝකෙ අපායේ තියෙන දුක අයින් කළ හැකි. කවද මනස ප්‍රසන්න වුණා? තුන් භූමියම තියෙන දුක අයින් කෙරුවේ හැකි උපරිම සැප ලැබුණයි. කියලා මනසාචි ප්‍රසන්නේ නැහැ කියනකොට මනස ප්‍රසන්න භාවය සැප ලැබෙනවා කියලා. සුඛයටපත් වෙනවා කියලා ඔයගේ අනුගුරු වෙනකට මේ ඔක්කොම කියන්නේ දීවි මාර්ගය. මාර්ගය. තේරෙන්නේ? අන්න ඒ වගේ කාතාවක් දැක්ක ගමන්ම සංකල්ප ගන්න මේ තියෙන්නේ මේ සත්‍ය දෙක. සුදුක අධ්‍යයනය කරන්න. අන්නේ ලක්ෂණ ටික විතර ඉගෙන ගන්න එහෙම නැතු වචනයක් වචනයක් ගන්න ඕගොල්ලෝ චතුරස්ස මේ සූත්‍රී චතුරස්ස පිටුනොත්ම ඉච්චර ගන්න. ඊගාට ඊගා සූත්‍රී චතුරස්ස චෙක්කනොත් ඉච්චර ගන්න. ඒවා හාත්පස දක්ෂේ. නමුත් මේ ලක්ෂණය සත්‍ය ලක්ෂණ හාරය කියලා කියනවා හාර විභංග ටික හරි වටි අපි ලක්ෂණේ තංගල දැක ගන්න කියනවා ලක්ෂණේ හඳුනා ගන්න කියන සත්‍ය ලක්ෂණය මේ ලක්ෂණය මේ සත්‍ය නියෝජනය වෙනවා මේ ලක්ෂණය මේ සත්‍ය නියෝජනය වෙනවා මේ ලක්ෂණය මේ සත්‍ය නියෝජනය වෙනවා මේ ලක්ෂණය මේ සත්‍ය නියෝජනය වෙනවා කියලා ශනිකව සත්‍ය ලක්ෂණය හඳුනා ගන්න හඳුනා ගන්න කියන්නේ